අපි ගෙන ඉන්නේ අභිධර්ම පාඩම. අදත් මේ සූදානම අභිධර්මයේ අසුරෙන් කෙරෙන තවත් එක් උතුම් දේශනාවක් මෙලෙසින් ආරම්භ කරන්නට. සුබුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උතුම් ප්‍රකාශක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදුනාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව අසමන්වගූති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවැරදි කරගෙන මේ ජීවිත කාලය තුල උතුම් ධර්මය අවබෝධ කරගෙන සසර දුක් නැති කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගෙනයි අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ධර්ම ශ්‍රවණය කරමින් මේ ජීවිතය සාර්ථක කරගන්න නම් තමන්ගේ සිත උතුම් ධර්මයේ නැගෙන විදිහට සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අපි අපිව අවබෝධ කරගන්න ඕනේ. අපේ හිතවල නැගෙන සිතුවිලි නැගෙන්නේ පින්වත්නි අපේ තියෙන අවබෝධය අනුව දැනීම අනුව ඒ හින්දා අපි හැම වෙලෙම බලන්න ඕනේ අපේ දැනීම වර්ධනය කරගන්න කවුරු ගැනද අවබෝධ කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය අවබෝධ කරගන්න කියලා ලෝකය අවබෝධ කරගන්න නම් තමන්ගේ මේ බඹයක් විතර වෙච්ච ශරීරය අවබෝධ කරගන්න කියලා සඳහන් කරලා තියෙනවා. මේ ශරීරයේ තියෙන මොනවද කියලා ගත්තොත් එහෙම මේ ශරීරයේ තියෙනවා ගැලීම් පහක් ගැලීම් පහක් කියලා කියන්නේ ගලාගෙන යනවා වාගේ ක්‍රියාත්මක වෙන ගැලීම් පහක් තියෙනවා ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. ඒවා නිබඳව එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් ඇති වෙලා නැති වෙලා ගිය දේවල් හේතු වෙලා නැවත නැවත ඒවාට අනුරූප වෙන විදිහට ඒ પરම්පරාවට ගැළපෙන විදිහට ඒ ඒක එක් પરම්පරාවක් විදිහට එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැවත නැවත සකස් වෙන වේදනා සංඥා සංකාර විඥාන ආදී වශයෙන් කියන මේ පංච උපාදානස්කන්ධය කොටස් හතරකට බෙදන්න පුළුවන්කම තියෙනවා කාය වේදනා චිත්ත ධම්ම කියලා මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ වගේම අභිධර්මයේදී මේක චිත්ත චෛතසික රූප කියලා කොටස් තුනකට බෙදෙනවා නිබ්බාන කියන්නේ එතකොට ලෝකේ තියෙන ඔක්කොම එතෙන්ට නිබ්බාන කියන එක එකතු කරපුවාම ඒ නිවාන ශාන්තිය නිර්වාණ ධාතුව මෙතෙන්ට ඒකලා එකතු කරපුවාම චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා ලොවේහි සකස් විය හැකි සියලු දේ ලොවේහි මතුවිය හැකි ඉපදිය හැකි සියලු දේ කොටස් හතරකට බෙදෙනවා. ඉතින් මේකෙන් අපි මූලිකව අභිධර්ම පාඩමේදී අවධානය යොමු කරලා තියෙන චිත්ත චෛතසික දෙක පිළිබඳවයි. සිත් කියන්නේ අපේ හිත අපේ මේ ඇති වෙන විඥාණය තමයි. ඒ කියන්නේ යම් යම් காரணා හේතුවෙන් අපේ තුල සකස් වෙන විඥාණයට කියනවා සිත් කියලා. එතකොට මේ විඥාණය කියන්නේ කොටස් 6කින් චක්කුසෝත ගහන ජීවයා කාය මන කියන ස්ථානවල හටගන්න දැනීම් මාත්‍රයටමයි විඥානය කියලා කියන්නේ. දැනීම් මාත්‍රය කියලා කියන්නේ ඇහෙනම් පෙනීමේ දැනීම, කනේනම් ඇසීමේ දැනීම අන්න ඒ විදිහට. එතකොට මේ සිත් හට ගැනීම සඳහා ඒ සිත් එක්කම ඇති වෙලා සිත් එක්කම නැති වෙලා යන අන්නේ වූ අන්නේ වූ ක්‍රියාවන් වලට කියන චෛතසිකයන් කියලා. සිත ගන්න අරමුණම ගන්න සිතත් එක්කම නිරුද්ධ වෙන උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම හොද්දක් හදනවා නම් ඒ හොද්දේ රසය හිතනම් ඒ හොද්දට එකතු කරලා තියෙන දේවල් චෛතසික කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ හිතක් සකස් වෙනකොට ඒ හිතත් එක්ක ඒ හිත සකස් වෙන්න හේතු වෙන අනිත් දේවල් වලට කියනවා චෛතසික ධර්මයන් කියලා. ඉතින් මේ පිළිබඳව අපි මූලිකව සාකච්ඡා කරමින් ඉන්නේ අභිධර්මය හදාරන කෙනෙක් මූලික වශයෙන් මේ චිත්ත චෛතසිකයන් පිළිබඳව දැනගෙන තියාගන්න ඕනේ. ඒ සඳහා අපි සිත් ගාන චෛතසික ගාන පිළිබඳව මම හැමදාම වැඩසටහනේදී මූලිකව මූලිකව අපි කළ යුතු දේ පිළිබඳ අපේ අරමුණු පිළිබඳව මතක් කරනවා එහෙනම් සිත් 121ක් තියෙනවා චෛතසික 52ක් තියෙනවා මේ පින්වන්ත අය දැන් ඒක දන්නවා හොඳට දැන් අපේ අරමුණ වෙන්නේ මේ සිත් 121 සහ චෛතසිකයන්ගේ මේ මිශ්‍ර වීම කොහොමද සිද්ධ වෙනවද කියලා බලාගන්න මේකෙදි අපිට අවශ්‍ය වෙන්නේ මේකට උදාහරණයක් විදිහට කතා කරොත් එහෙම අපිට පුළුවන් මෙන්න මෙහෙම කියන්න අපි හැමදාම කතා කරන තවත් උදාහරණයක් පාසලක් තියෙනවා පාසලේ නොයෙකුත් සමිති තියෙනවා සමිති තියෙනවා ඒ තියෙන සමිති වලට අදාළව ළමයෙක් ගත්තොත් එහෙම හොඳ හොඳ දක්ෂ ගුරුවරයෙක් එක ළමයෙක් ගත්තොත් ඒ ළමයා ඉන්න සමිති සමාගම් මොනවද කියලා දන්නවා. ඒ ළමයා ඉන්න සමිති සමාගම් මොනවද කියලා දන්නවා. ඊළඟට ඒ ඒ සමිති ගත්තාම ඒ ඒ සමිති වල ඉන්න ළමයි කවුද කියලාත් දන්නවා. බලන්න ඒ ඒ සමිතියේ ඉන්න අපි හිතමුකෝ සිංහල සාහිත්‍ය සමිතියක් තියෙනවා. සිංහල සාහිත්‍ය සමිතියේ ඉන්න ළමයි ටික මෙන්න මේ ළමයි ටික කියලා දැනගන්න ඕනේ. ඒ වගේම තමයි එක ළමයෙක් ගත්තාම මේ ළමයා සිංහල සමිතියේ ඉන්නවා බෞද්ධ සමිතියේ ඉන්නවා ක්‍රීඩා සමිතියේ ඉන්නවා කියලා දැනගන්න ඕනේ. එකම සිද්ධිය දෙආකාරයකින් දැනගන්න ඕනේ. මොකද සමිතිය ටික හැදිලා තියෙන ළමයින්ගෙන්. එතකොට ඒ සමිතිය ටික හැදිලා තියෙන ළමයින්ගෙන් නම් ඒ ටික පිළිබඳ දැන ගැනීම අපිට ඕන වෙනවා මේ පාසල ගැන අවබෝධයක් ඇති කරගන්න. එක ළමයෙක් ගත්තාම කොයි කොයි සමිතිවල ඒ ළමයා ඉන්නවද? ඒ වගේම සමිතියක් ගත්තාම මේ සමිතියේ කොයි කොයි ළමයිද ඉන්නේ කියලා දැනගන්නවා වගේ සිතක් ගත්තාම ඒ සිතත් එක්ක හේතු වෙන චෛතසිකයන් මොනවද කියලා අපි දැනගන්නත් ඕනේ. ඒ ඒ චෛතසික ගත්තොත් එහෙම එක් චෛතසිකයක් ගත්තොත් ඒක කුමන කුමන සිත්වල යෙදෙනවාද කියලා දැනගන්න ඕනේ. අන්න ඒ ඒක තමයි සංයෝග ණය, සංප්‍රයෝග ණය කියලා සඳහන් කරලා තියෙන එකම සිද්ධිය. චෛතසිකයන්ගේ එකතුවෙන් චෛතසිකයන් හේතු වෙලා එක එක සිත් හට ගන්නවා. ඒ ඒ සිත් හට ගන්නකොට ඒ ඒ සිතෙහි යෙදෙන චෛතසිකයන් සහ එක චෛතසිකයක් ගත්තොත් ඒ චෛතසිකය දෙන්නේ කොයි කොයි සිත්වලද කියලා අපි දැනගන්න ඕනේ. මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා දැනට අපි කරගෙන යන්නේ මේ වැඩපිළිවෙල. ඒ සඳහා චෛතසික ටික මොනවද කියලා අපි හඳුනගෙන තියෙන්න ඕන. සිත් කියන්නේ මොනවද කියලා හඳුනගෙන තියෙන්න ඕන. චෛතසික 52ම ගැන අපි මේ නෝට් කතා කරලා ඉවරයි. ඒ ඇය තියෙන ලක්ෂණ ඒවා ගැන <clears throat> දැන් මේ කතා කරමින් තියෙන්නේ සිත් පිළිබඳවයි. සිත් 121ක් තියෙනවා. ඒ සිත් 121 කිටි වශයෙන් විස්තර වශයෙන් තමයි 121 නැත්නම් සිත 89ක් විදිහටයි ගණන් ගන්නෙ. නමුත් අපි පහසුව සඳහා 121ම කියන විදිහට ගත්තහම මේ සිත් කොටස් හතරකට බෙදෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. එතකොට මෙන්න මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන මේ සිත් ගත්තහම ඒ සිත් වලින් අපි මතක් කරා කාමාවචර සිත් කොටස් තුනකට බෙදෙනවා අකුසල අහේතුක සෝබන කියලා අකුසල අහේතුක සෝබන කියලා ඊළඟට රූපාවචර සිත් කොටස් තුනකට බෙදෙනවා කුසල ඒ වගේම විපාක සහ ක්‍රියා කියලා අරූපාවචර කොටස් තුනකට බෙදෙනවා කුසල විපාක ක්‍රියා කියලා ඊළඟට මේ විදිහට ලෝකෝත්තර සිත් මාර්ග සහ ඵල විදිහටයි බෙදෙන්නේ එතකොට කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. දැන් මේ සිත් ගැන අපි බොහෝ වශයෙන් කතා කරා. දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ අපි කාමාවචර සිත්වල ලෝභ අකුසල සිත්වල ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියන සිත් ගැන සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට. ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියන අකුසල සිත්වල. ඒතකොට දැන් අපිට මතක් වෙන්න ඕනේ සිත් 121යි කාමාවචර, කාමාවචර සිත් බෙදෙනවා අකුසල, අහේතුක, සෝබන කියලා. අකුසල, අහේතුක, සෝබන කියලා. එතකොට අකුසල සිත් ආය බෙදෙනවා ලෝභ, දේශ, මෝහ කියලා. අහේතුක සිත් බෙදෙනවා අකුසල විපාක, ක්‍රියා සහ අකුසල විපාක කුසල විපාක ක්‍රියා අකුසල විපාක කුසල විපාක ක්‍රියා කියලා මේ අහේතුක සිත් ටික. එතකොට මේක අපිට මතක තියාගන්න මේ පිළිබඳ පොඩ්ඩක් විස්තර කරගන්න එකයි වටින්නේ. එහෙනම් අද අපි මේ කතා කරමින් ඉන්නේ කාමාවචර පැත්තේ අහේතුක ක්‍රියා පිළිබඳව. කාමාවචර සිත් කොටස් තුනයි අකුසල ක්‍රියා අකුසල සිත් සෝබන සිත් සහ අහේතුක සිත් කියලා. අහේතුක සිත් 18ක් තියෙනවා. අන්නේ අහේතුක සිත් 18 ගැන මැද තියෙන සිත් ටික මේ පැත්තෙන් කුසලය සෝබන පැත්ත මේ පැත්තෙන් අකුසලය අකුසල සිත් අනිත් පැත්තෙන් මැද තියෙන මෙන්න මේ කියන අහේතුක සිත් පිළිබඳවයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙනම් අහේතුක සිත් පිළිබඳවයි ඇයි මේවට අහේතුක කියලා කියන්නේ කියලා අපි ඉස්සෙල්ලාම කතා කරගන්න ඕනේ. ලෝභ දේශ මොහ සහ අලෝභ දේශ අමෝහ කියන ධර්මතාවලට අපි කියනවා හේතු කියලා. මේ හේතු වලින් එකක් හරි යෙදෙනවා නම් යම් හිතකට ඒකට කියනවා හේතු සහගත සහේතුක සිතක් කියලා. ඒතකොට සහේතුක සිතක් කියලා කොතනාරි සඳහන් කරනවා නම් ඒ සහේතුක සිත් කියන්නේ වෙන මොනවටවත් නෙවෙයි. හේ ලෝභ දේශ මොහ, අලෝභ අද්දේශ අමෝහ වලින් එකක් හරි යෙදෙනවා නම් ඒකට කියනවා සහේතුක සිතක් කියලා. එතකොට මේ කියන හේතු මේ කියන හේතු නැතුව වෙන හේතු නැතුව ඉබේ සකස් වෙනවා කියන එක නෙවෙයි මේ ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන හේතු එක් ධර්මයක්වත් නොලැබෙන හින්දා ඒවට කියනවා හේතුක සිත් කියලා. එතකොට මේ අහේතුක සිත් 18 කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. අහේතුක අකුසල විපාක සිත්, අහේතුක කුසල විපාක සිත් සහ අහේතුක ක්‍රියා සිත් කියලා. අකුසල විපාක, කුසල විපාක, ක්‍රියා. අකුසල විපාක, කුසල විපාක, ක්‍රියා කියලා. එතකොට මූලික වශයෙන් අපි පළවෙනියෙන්ම දැනගන්න ඕනේ මෙතන සිත් 18ක් හැදෙන්නේ කොහොමද කියලා. මේකෙන් අකුසල විපාක සිත් හතකුත්. එතකොට අහේතුක කියන වචනේත් එක්කම අපි කතා කරමු මේකෙදී. අහේතුක අකුසල විපාක සිත් 7යි. අහේතුක කුසල විපාක සිත් 8යි. අහේතුක ක්‍රියා සිත් 3යි. අහේතුක අකුසල විපාක සිත් 7යි. අහේතුක කුසල විපාක සිත් 8යි. ක්‍රියාසිට 3යි. එතකොට ඔක්කොම 8යි 7යි 15යි 3යි 18ක් වෙනවා. එතකොට විපාකයක් කියලා කියන්නේ ඇත්තටම කුසල අකුසලයන් කරපු කෙනාගේ සිතේ එම කුසල අකුසලයන් හේතුවෙන් අනාගතයේ ඇතිවන අර කුසල අකුසලයන් හේතුවෙන් අනාගතයේ ඇති කරන සිත්වලට කියනවා විපාක කියලා. ඒ කුසල අකුසලයන් හේතුවෙන් අනාගතයේ ඇතිවන සිත්වලට කියනවා විපාක කියලා. එහෙමනම් මේක කාගේවත්වත් මැදිහත් වීමකින් කාගේවත් බල කිරීමකින් මෙහෙවීමකින් සිද්ධ නොකරන හින්දා මේ සියලුම අහේතුක සිත් අසංකාරිකයි. ඒක සසංකාරික වෙන්නේ නැහැ. ඒවා අසංකාරිකයි. ඒකද ભેදය අපි ભેදයක් විදිහට සලකනකොට සසංකාරික අසංකාරික ભેදය ගන්නෙ නැහැ. ගන්නෙ නැත්තේ ඒ එහෙම ભેදයක් මේකේ නැති හින්දා. එහෙම වර්ගීකරණයක් කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එතකොට අපි දැන් අහේතුක අකුසල විපාක සිත් හත මොනවද කියලා ඉස්සෙල්ලා බලමු. අහේතුක අකුසල විපාක සිත් හත කියන්නේ මතක තියාගන්න පහසුයි. ඒ තමයි අපි දන්නවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවයා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා පහක් තියෙනවා. විඤ්ඤාණය සකස් වෙන ආකාරයට අන්න ඒ පහට අදාළව උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥාන සිත, උපේක්ෂා සහගත ඝාන විඥාන සිත, උපේක්ෂා සහගත ජීවයා විඥාන සිත සහ අකුසල විපාකවලදී ඇති වෙන්නේ දුක්ඛ සහගත කාය විඥාන සිත අකුසලයක විපාකයක් විදිහට අපි ඒක මේ ටික අපි ඉස්සෙල්ලා මේ විදිහට සඳහන් කරලා පස්සේ විස්තර කරන ඇයි එහෙම වෙන්නේ කියලා ඊළඟට අකුසල විපාකවලදී උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත සහ සම්තිරණ සිත. දැන් මතක තියාගන්න පහසු වෙන්න ඕන අකුසල විපාක 7යි. චක්කුසෝත ගාන ජීවයා කියන චක්කුසෝත ගාන ජීවයා කියන හැම එකක්ම උපේක්ෂා සහගතව ඇති වෙන ඒ ඒ තැන් වල ඇති වෙන හින්දා ඒවට කියනවා උපේක්ෂා සහගත චක්කු විඥාන සිත, උපේක්ෂා සහගත සෝත විඥාන සිත, ගාන විඥාන, ජීවයා විඥාන. දැන් අකුසල පැත්තෙන් එනකොට මතක තියාගන්න ලේසි දුක්ඛ සහගත කාය විඥාන සිත. ඊළඟට උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත සහ උපේක්ෂා සහගත සම්තිරණ සිත. සම්පටිච්ඡන සම්තිරණ කියලා මතක තියාගන්න අපි මේ ටික එකින් එක විස්තර කරලා යනකොට මේවා මොනවද කියලා මතක තියාගත්ත හැකි දැන් මේ වෙලාවෙම මතක තියාගන්න ඕනේ. නැත්තම් අමාරුයි මේ ටික ටිකක් අපිට ගෝචර නැති වෙන්න පුළුවන්. හැබැයි ක්‍රමවේදයක් මතක තියාගත්තාම මේක පහසුවෙන් මතක තියාගන්න පුළුවන් මම ආයශරයක් කියනවා මේ සිත් හත මොනවද අහේතුක අකුසල සිත් අහේතුක අකුසල විපාක සිත් හත අහේතුක අකුසල විපාක සිත් හත අකුසල විපාකයන් අහේතුක අකුසල විපාක සිත් හතයි චක්කුසෝත ඝාන ජීව්‍යා කා ජීව්‍යා චක්කුසෝත ඝාන ජීව්‍යාකම් හතරයි ඒ හැම තැනකදීම උපේක්ෂා සහගත චක්කු විඥාන සිත මේ විදිහට සෝත විඥාන ගහන විඥාන විහිලා විඥාන ඊළඟට දුක්ඛ සහගත කාය විඥානය සහ ඊළඟට ආයෙන උපේක්ෂා සහගතමයි සම්තිරණ සහ සම්පටිච්ඡන සහ සම්තිරණ එතකොට ඔක්කොම මෙතන තියෙනවෙන් උපේක්ෂා සහගතවම සිත් හතෙන් සිත් හතෙන් සිත් හයක්ම උපේක්ෂා සහගතයි කාය විඥානය විතරක් දුක් සහගතයි දැන් මත තියාගන්න ලේසි විඥාන පහයි කාය විඥානය විතරක් දුක් සහගතයි සම්පටිච්ඡන සිත සහ සම්තිරණ හිත ඒවා කොහොම උපේක්ෂා සහගතයි. මේ විදිහට අහේතුක අකුසල විපාක 7යි. ඊළඟට අහේතුක කුසල විපාක එකක් වැඩි ඒ තමයි 8යි. මොනවද වෙනස්කම්? මෙතන සම්තිරණ සිත් දෙකක් තියෙනවා. එකක් උපේක්ෂා සහගත අනිත් එක සෝමනස්ස සහගත. අන්න 8ක් උනේ එහෙමයි. ඇයි අර ඉස්සලට වැඩිය වෙනස් උනේ? 8ක් උනේ එහෙමයි. ඒ මොකද සම්තිර්ණ සිත් දෙකයි එකක් සෝමනස්ස සහගත උපේක්ෂා සහගත එහෙනම් ඉස්සෙල්ලා තිබ්බ උපේක්ෂා සහගත සම්තිර්ණ සිතට අමතර සෝමනස්ස සහගත තව සම්තිර්ණ සිතක් කියලා හම්බෙලා තියෙනවා එතන තියෙන ඊළඟට වෙනස් තියෙන්නේ සුඛ සහගත කාය විඥාන සිත අර අකුසල විපාකයක් විදිහට දුක්ඛ සහගත කාය විඥාන සිත කුසල විපාක සිත්වලදී අහේතුක කුසල විපාක සිත්වලදී සුඛ සහගත කාය විඥාන සිත දැන් අපේ හිතට ගන්න එක හොඳට මේ දෙක සංසන්දනාත්මකව අපි බලනකොට අපිට මේක තේරුම් ගන්න පහසුයි. ඔන්න විඥාන පහයි ඒ විඥාන පහ යෙදෙන තැන් අනුව චක්කු විඥාන සිත, සෝත විඥාන සිත, ගහන විඥාන සිත, ජීවයා විඥාන සිත. ඒතර කුසල අකුසල දෙකේදීම මේවා උපේක්ෂා සහගතයි. ජීවයා විඥානය දක්වා උපේක්ෂා සහගතයි. එහෙනම් දෙකේම මේ පළවෙනි හතරේ කිසි වෙනසක් නැහැ. ඊළඟට කාය විඥානය කිව්වහම අකුසල විපාක නම් දුක්ඛ සහගත කාය විඥානය තමයි සිද්ධ වෙන්නේ කුසල විපාක නම් සුඛ සහගත කාය විඥාන සිත දුක්ඛ සහගත කාය විඥාන සිත සහ සුඛ සහගත කාය විඥාන සිත එතකොට සම්පටිච්ඡන සිත කියන එක හැම වෙලෙම උපේක්ෂා සහගතයි දෙකේදීම උපේක්ෂා සහගතයි එහෙනම් ඒක වෙනස් වෙන්නේ නැහැ සංකීර්ණ සිත කියන එකත් දෙකේදීම උපේක්ෂා සහගතයි හැබැයි ඊට අමතරව සෝමනස්ස සාගත සංකීර්ණ සිතකුත් තියෙනවා. ඒ තියෙන්නේ කුසල පැත්තෙන්. ඒකයි අටක් උනේ. අටක් උනේ සෝමනස්ස සාගත සංකීර්ණ සංකීර්ණ සිත එකතු වුණා. උපේක්ෂා සාගත සම්පටිච්ඡන සිත දෙකේදීම එකම විදිහට තියෙනවා. සංකීර්ණ සිත කොටස් දෙකකට බෙදෙනවා. උපේක්ෂා සාගත සංකීර්ණ සිත වගේම සෝමනස්ස සාගත සංකීර්ණ සිත කියලා කාය විඥානයේ සුඛ සහගත සහ දුක්ඛ සහගත කියලා වෙනස් වෙනවා කුසල් විපාකවල සහ අකුසල් විපාකවලදී ඊට එහෙන් තියෙන විඥාන හතරම පළවෙනි විඥාන හතරම ඔක්කොම එක වගේ එහෙනම් අපිට මතක තියාගන්න පහසුයි ඊළඟට අ හේතුක ක්‍රියාසිත තුනක් තියෙනවා අ හේතුක ක්‍රියාසිත තුනක් තියෙනවා ඒ තුන තමයි උපේක්ෂා සාගත පංචද්වාරා වජ්ජන සිත උපේක්ෂා සාගත මනෝද්වාරා වජ්ජන සිත සහ හසෝමනස සහගත හසිතුප්පාද සිත උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත, උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත සහ සෝමනස්ස සහගත හස්තුපාද සිත කියලා කොටස් තුනකට බෙදෙනවා මේ අ හේතුක ක්‍රියාසිත තුනයි. එතකොට අකුසල විපාක 7යි කුසල විපාක 8යි 15යි මෙතනින් එන මේ අ හේතුක ක්‍රියාසිත තුනයි අන්නේ ක්‍රියාසිත තුන 1 15යි 3යි හා 8යි. මේ විදිහට තමයි අහේතුක අහේතුක සිත් 18ක් සකස් වෙන්නේ. එතකොට අපි එතකොට මේ සිත් සකස් කරලා තියෙන්නේ උපදින ස්ථාන වශයෙන් සහ කෙරෙන ක්‍රියා වශයෙන් කෙරෙන කෘත්‍යයන් වශයෙන් තමයි මේ සිත් 15 සහ 15 සකස් වෙලා තියෙන්නේ මේ අපේ సంతానගත උපදින සිත් 15 තියෙන්නේ කෙරෙන ක්‍රියා වශයෙන් සහ උපදින ස්ථාන වශයෙන්. එතකොට මේ අහේතුක සිත් උපදින තැන් වශයෙන් අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ තැන් වශයෙන් සහ කෘත්‍ය වශයෙන් ගත වෙන උපදින තැන් වශයෙන් අපි පොඩ්ඩක් ඒක ගැන අවධානය යොමු කරන්න ඕනේ මේ අහේතුක සිත් උපදින්නේ ප්‍රසාද රූප ඇසුරු කරගෙන ප්‍රසාද රූපය කියලා කියන්නේ මේ පංච ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ලබා ගන්න උපකාර වන අපිට උපකාර වන ඇහ කන නාසය දිව ශරීරය කය දිව ශරීරය කියන මේ තැන්වල තියෙන චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීව ප්‍රසාදය, කාය ප්‍රසාදය කියලා කියන ඒ රූප කලාපයන් ප්‍රසාද රූප වර්ගයක් තියෙනවා. අන්නේ ප්‍රසාද රූප හේතු වෙලා තමයි ඇහි පෙනීමේ දැනීම, කනේ ඇසීමේ දැනීම, නාසයේ ආග්‍රහණය දැවීම, දිවේ රසෙහි දැනීම ආදී වශයෙන් අන්නේ දේවල් ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රසාද රූපය හේතු කොටගෙන. එහෙනම් අපි බලන්න ඕනේ කොහොමද අපි මේ මේ සිත් 18 එහි සකස් වීම සිද්ධ වෙන ආකාරය පිළිබඳව අපි තව විග්‍රහ කරගන්න ඕනේ. මේ සඳහා අපි මේ ප්‍රසාද රූප ගැන පිටා කෙටියෙන් මතක් කරනවා. ඇසෙහි තියෙන මේ කළු ඉංග්‍රියාවක් තියෙනවා. ඒක තියෙනවා ඒ කළු ඉංග්‍රියාව ඇතුලේ අභ්‍යන්තරයට වෙන්න ඉතාම පුංචි කොටසක් තියෙනවා. අන්න ඒ කොටස රූපයෙන් හැදිච්ච කොටසක්. ඒකට කියනවා ප්‍රසාද රූප කියලා. ඒක හරියට නිකන් ඔපයක් වගේ කියලා සඳහන් කරලා දෙන්නේ. මේ මේකට කියනවා ප්‍රසාද රූපය කියලා. මේ ප්‍රසාද රූපයේ උපකාරයෙන් තමයි අපිට මේ ඇති වෙන චක්කු විඥානය හටගන්නේ මේ ප්‍රසාද රූපයේ තමයි මේ චක්කු විඥානය හටගන්නේ ඒකේ උපකාරයෙන් ඊළඟට කනේ තියෙනවා තව ඒ වගේම සෝත ප්‍රසාදය කනට ඇහෙන ශබ්ද අරමුණු වෙන්නේ මේ සෝත ප්‍රසාදය ඇතුළු කරගෙන ඊළඟට නාසයේ තියෙනවා ගාන ප්‍රසාද රූපය ඒ ගාන ප්‍රසාද රූපය හේතු කොටගෙන තමයි අපිට ගඳ සුවඳ දැනීම ඇති වෙන්නේ දිවේ මැද කොටසේ තියෙනවා කියලා සඳහන් කරනවා කියන හරියට නිකන් මානෙල් පෙත්තක අග කොටසේ හැඩය වගේ ස්ථානයක තියෙනවා කියලා කියන ජීව ප්‍රසාද රූපය දිව කියන්නේ මේ කොටසට කියලායි සඳහන් කරන්නේ පැණි රහ, තිත්ත රහ, ඇඹුල් රහ ආදි වශයෙන් තියෙන මේ රස දැනෙන්නේ මෙන්න මේ වගේ මේ කියන ජීව ප්‍රසාදයටයි. ඊළඟට මුළු ශරීරයේම තියෙන දැනීමට කියනවා කාය ප්‍රසාදය කියලා. ඒක මුළු ශරීරයෙන් පැතිර තියෙන පවතින දෙයක් මේ කාය ප්‍රසාදය මේ කාය ප්‍රසාදය අපේ මේ ශරීරය පුරාවට තියෙන දෙයක් ඒ එතන තමයි එතකොට මේ කාය විඥානය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ අහේතුක කුසල විපාක සිත් හයි අහේතුක අකුසල විපාක සිත් කියන දේවල් මේ සිත් හටගන්න පංචේන්ද්‍රයන් එක හටගන්න මේ අපි කලින් කතා කරපු චක්කු උපේක්ෂා සාගත චක්කු විඥානසිත උපේක්ෂා සාගත සෝත විඥානසිත උපේක්ෂා සාගත ගාන විඥානසිත උපේක්ෂා සාගත දිව්‍ය විඥානසිත මෙන්න මේ ඊළඟට දුක් සහගත සහ සුඛ සහගත කාය විඥාන උපේක්ෂා සහගත චක්කු විඥානය උපේක්ෂා සහගත සෝත විඥානය උපේක්ෂා සහගත ගාන විඥානය උපේක්ෂා සහගත ජීවයා විඥානය සහ සුඛ සහගත සහ දුක්ඛ සහගත වශයෙන් තියෙන ඒ කාය විඥානය කියන ඒ සිත් 10ට කියනවා දෙපස් විඥාන කියලා. අපි දන්නවා දැන් අපි ඉස්සෙල්ලා සිත් ටික ගැන සාකච්ඡා කරා. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, ගාන ගාන විඥාන, දිව්‍ය විඥාන, කාය විඥාන කියන ඒවා කුසල් අකුසල් කියන දෙකටම වැටෙනවා. එහෙනම් චක්කු විඥාන සිත් දෙකක් තියෙනවා. ඒ තමයි කුසල සහ කුසල විපාක සහ අකුසල විපාක. ඒ දෙකම උපේක්ෂා සහගතයි. සෝත විඥාන සිත් දෙකක් තියෙනවා. ඒ තමයි කුසල විපාක සහ අකුසල විපාක. ඒකත් ඒ දෙකම උපේක්ෂා සහගතයි. ගාහන විඥාන සිත් දෙකක් තියෙනවා. ඒ කුසල විපාක සහ අකුසල විපාක උපේක්ෂා සහගතයි. ජීව විඥාන සිත් දෙකක් තියෙනවා. ඒ තමයි කුසල සහ අකුසල විපාක වශයෙන් ලැබෙන ඒවා. ඒවා ඔක්කොම උපේක්ෂා සාගතයි. කාය විඥාන සිත් දෙකක් තියෙනවා. එකක් දුක්ඛ සහගතයි, අනිත් එක උපේක්ෂා අනිත් එක සුඛ සහගතයි. ඒ කුසල විපාකයෙන් ලැබෙන කාය විඥානය සුඛ සහගත වෙන අතර අකුසල විපාකයෙන් ලැබෙන කාය විඥානය දුක්ඛ සහගතයි. ඒතකොට මෙන්න මේ 10ට කියනවා දෙපස් විඥාන කියලා. එතකොට ඒක අපිට මත තියාගන්න කොයි වෙලාවට තැනක දෙපස් විඥාන කියලා සඳහන් කරන අවස්ථා තියෙනවා. මොකද අපි දැන් ඔය චෛතසිකයන් එක්ක මිශ්‍ර වෙද්දී මේවා බෙදා ගැනීමේදී දෙපස් විඥාන කියලා කතා කරන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාවවලදී දෙපස් විඥාන කිව්වොත් එහෙම කියන්නේ මොනවද? ඒ කියන්නේ මේ විඥාන 10ට. හොඳයි. දැන් අපි බලමු මේ එකිනෙක මේ දෙපස් විඥානයන් අරගෙන ඒවා උපදින ආකාරය ගැන පොඩ්ඩක් අපි තේරුමක් තියාගත්තොත් හොඳයි කියලායි සඳහන් කරන්නේ මේ චක්කු ප්‍රසාදය තුල ඒ රූපයක් ගැටෙනකොට ඒ ගැටෙන රූපය ඇත්තටම කියනවා දැකීම් මාත්‍රයක් විතරයි ඒක තමයි චක්කු විඤ්ඤාණ සිත කියන්නේ. ඒක කිසිම අරමුණු රසයක් ගැනීමක් මොකක්වත් නැහැ. අපි මෙහෙම ඉඳලා මෙහෙම බලනකොට එකපාරටම බාහිරින් තියෙන රූපය මේ චක්කු ප්‍රසාදයේ ගැටීමත් එක්ක පෙනීමේ දැනීම කියන එක ඇති වෙනවා. පෙනීමේ දැනීම කිව්වොත් අපිට තේරෙනවා. ඒකට කියනවා චක්කු විඤ්ඤාණය කියලා. මේන්න මේ දැනීම සිද්ධ වීමේදී ලෝභ දේශ මොහ අලෝභ අධේශ අමෝහ කියන කිසිවක යෙදීමක් නැහැ. මේකට හේතු තියෙනවා. නමුත් ඒක ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ, අමෝහ කියන කිසිවක යෙදීමක් නැති හින්දායි මේක මෙතනදී අහේතුකයි කියලා කියන්නේ. ඒ හේතු හයෙන් එකක්වත් යෙදෙන්නේ නැති හින්දා. එහෙනම් අපි මෙහෙම බලනකොට එකපාරටම අපිට මේ ඇතිවෙන රූපයේ තැහෙත් යැටීම නිසා ඇතිවන පෙනීමේ දැනීම මාත්‍රය තමයි මේ චක්කු විඥාන සිත කියලා කියලා කියලා කියන්නේ. ඒක එතකොට අකුසල විපාක වශයෙන් ලැබෙන චක්කු විඥාන සිතත් උපේක්ෂා සහගතයි. කුසල කුසල විපාක විදිහට ලැබෙන චක්කු විඥාන සිතත් උපේක්ෂා සහගතයි. එතකොට ඈත තියෙන රූපයක වර්ණය ඡායාව විතරක් අපිට පේන්නේ එතකොට ඒ වර්ණයේ චක්කු ප්‍රසාදයේ හැපෙනකොට ඒ වර්ණයේ ඡායාව විතරයි ඒ වස්තුව හැපෙන්නේ නැහැ. ඒක බාහිරින් ඇත්තටම රූපයක් තියෙනවා. ඒ තියෙන රූපයේ ඡායාව පාට හැඩය වගේ දේවල් යම්කිසි ඡායාවක් තමයි අපේ මේ ඇසෙහි රැඳෙන්නේ. එතකොට ඒකින්ද මේකට මේකේ අරමුණය අරමුණේ තියෙන රසය විඳීමක් සිද්ධ වෙන්නේ නැහැ දැනීම මාත්‍රය විතරයි ඒකයි මේක උපේක්ෂා සහගත වෙන්නේ හරියට කොයි වගේද මේ යම් කිසි අවස්ථාවක පුළුන් රොදක් පුළුන් රොදක් හා ගැටීමෙන් ඇති පුළුන් රොදවල් දෙකක් ගැටීමෙන් ඇතිවෙන ගැටීමක් වුණාට ඒක දැනෙන්නේ නැහැ ඒක බොහොම සියුම් අන්න ඒ වගේ කියලා සඳහන් වෙන්නේ ඉතින් ඒකෙන්ද මේක උපේක්ෂා සහගත වීමක් තමයි දිගටම තියෙන්නේ. හැම හැම වෙලාවකම චක්කු විඥාන සිත හටගන්නේ උපේක්ෂා සහගතත් සහගත ස්වභාවයක් එක්ක. එතකොට දැන් මේක කුසල විපාක අකුසල විපාක විදිහට බෙදෙන්නේ මේ චක්කුවට හම්බෙන අරමුණත් එක්කයි. ඉෂ්ඨ අරමුණක් චක්කු ප්‍රසාදයට ලැබෙනකොට අපි ඒකට ස්ථාරම්මණයක් ලැබෙනකොට ප්‍රියමනාප සැපදායක දෙයක් එනකොට ඒ සිත අහේතුක කුසල විපාක චක්කු විඥානයක් විදිහටයි සඳහන් වෙන්නේ. අනිෂ්ඨාරම්මණයක් ලැබෙනකොට අපිට පේනකොට අනිෂ්ඨාරම්මණය කියන්නේ අපි අකමැති අපිට අප්‍රිය වූ දුක් වූ අරමුණු අපිට හම් වෙනවා වෙලාවකට ඇහැට දැකීමෙන් අන්නේ අනිස්ථාරම්මණයක් හම්බෙනකොට අපි ඒකට කියනවා ඒක අකුසල විපාකයක් වශයෙන් ඇති වෙන චක්කු විඥාන සිතක් කියලා. එහෙනම් දැන් අකුසල විපාක කුසල විපාක විදිහට මේ චක්කු විඥානය කොටස් දෙකකට බෙදෙනවා. හැබැයි මේ දෙක බෙදීමේ අරමුණේ රසය විඳිනකොට ඇති වෙන සිත් පහළ වෙන්නේ පසුව චක්කු විඥානය කියන සිත පහළ වෙන වෙලාව වෙනකොට ඒක ස්ථාරම්මණයක් අනිස්ථාරම්මණයක් වෙන්නේ කුසල විපාකයක් සහ අකුසල විපාකයක් අනුවයි නමුත් ඒ අරමුණේ ඒ ඉෂ්ඨ අරමුණක් වුණත් අනිෂ්ඨ අරමුණක් වුණත් ඒක ඉෂ්ඨද අනිෂ්ඨද කියලාවත් විඳීමක් මේ විඥානයේ නැහැ. ඒකයි ඒක උපේක්ෂා සහගත වෙන්නේ. ඒක බොහොම සියුම්ව හටගන්න දෙයක්. සියුම් අවස්ථාවක්. ඉතින් ඒ ඒ විඳීමක් නැහැ. විඳීමක් නැහැ මේ ඇති වෙන්නේ පෙනීමේ දැනීම මාත්‍රයට විතරයි. ඇසීමේ දැනීම මාත්‍රයට විතරයි. ඒකින්ද ඒ ස්ථාරම්මන අනිස්ථාරම්මනයකදී ඒක කුසල අකුසල් විපාක ඇත්තට බලන්න එතකොට අපිට අදහසක් ඇති කරගන්න පුළුවන් අපේ පින්නත්නේ මට මම අකමැති දේවල් දකින්න ලැබෙන්නේ මට අප්‍රිය වූ දුක් වූ දේවල් දකින්න ලැබෙන්නේ අකුසල විපාක වශයෙන් කියන එක මම මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ ඒ කෙනාට ඉෂ්ට දේවල් එක එක වෙනස් දේවල් වෙන්න පුළුවන් නමුත් දැන් බලන්න ඌරාට අසූචිය ලැබෙන්නේ ඒ ඌරාට සාපේක්ෂව තියෙන පිනක් ඒක. මොකද එයාගේ බඩගින්න නිවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. මිනිස්යාට අසුචිය ලැබෙන්නේ ඒ ලැබෙන්නේ එයාට ඒක ඒ කියන්නේ අසුචිය පේන්න තියෙන්නේ ඒක තාමත්ම හැම වෙලෙම මේ වගේ ස්ථානයක් ආශ්‍රය කරන් තියෙනවා නම් යන එන තැන හැම වෙලෙම අපිරිසිදු තැන් වල ඉඳ ලැබෙනවා නම් ඒවා දකින්න ලැබෙනවා නම් උදේ උදෑසන ඉඳන් ඒ හැම අවස්ථාවකම එහෙමනම් තියෙන්නේ අකුසල විපාකයක් විදිහට. එතකොට මගේ ජීවිත අපිට මම ඒක කියන්නේ අභිධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ජීවිතය ගැන සිහියක් උපදවා ගැනීමේ අදහසින්. ඉතින් ඒක අපි තේරුම් අරගෙන තියාගන්න ඕනේ. මොකද එහෙනම් මම මගේ ජීවිතේ ජීවත් වෙද්දී මට නොයෙකුත් අප්‍රසන්න දේවල් දකින්න හම්බ වෙනවා. ඒවා නවත්ත ගන්න මට පුළුවන්කමක් නැහැ. මම හොඳ දේවල් දකින්න කියලා වටපිට බලනකොට අකමැති දේවල් මට පේන්න දැනෙන්න තියෙනවා. අන්නේ අකමැති දේවල් පේනකොට දැනනකොට අපිට සිහියක් උපදින්න ඕන අභිධර්මානුකූලව මේ මට කුසල විපාකයක් මේ අකුසල විපාකයක් එහෙනම් මේ විඥාණය මේ මේ පෙනීමේ දැනීමට ආයේ මට අකුසල විපාකයක් විදිහට ප්‍රියමනාප දේවල් සුබ දේවල් කෙලින් කියවන ඉෂ්ඨ අරමුණු මට පේන්නේ කුසල විපාකයන් විදිහට එතකොට සෝතේදිත් එහෙමයි සෝතේදිත් ඇති වෙනවා කුසල විපාකය නිසාවෙන් අකුසල විපාකය නිසාවෙන් ඉෂ්ඨ අරමුණු අනිෂ්ඨ අරමුණු ඇහෙන්න ඇහෙන්න ලැබෙන්නේ ඉෂ්ඨ අරමුණක් අනිෂ්ඨ අරමුණක් නම් ඒවට අපි කියනවා කුසල විපාක සෝත විඥාන සිත් අකුසල විපාක සෝත විඥාන සිත් කියලා කියනවා චක්කු ප්‍රසාද වස්තුව ගැන කරපු විදිහටම ඒ ඒ අපි කතා කරපු විදිහම කනෙහි කනෙහි උපදින සිතට තමයි අපි සෝත විඥානය කියන්නේ එතකොට ශබ්ද අරමුණ තියෙනවා සෝත ප්‍රසාද වස්තු රූපයත් ඒකත් අර වගේම ඊටාම සියුම් සෝත ප්‍රසාද වස්තු රූපය කියන එක ප්‍රසාද වස්තුව ඒ ප්‍රසාද වස්තු රූපය ඊටාම සියුම් එතකොට කනට ඇහෙන ශබ්ද අරමුණයි කියන මේ දෙකම ඊටාම අර පුළුන් රොදවල් දෙකක් ගැටෙනවා වගේ හින්දා එතන ඒ අරමුණ රසයක් විඳීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ ඇති වෙන්නේ නැති හින්දා මේවට කියන උපේක්ෂා සහගත සෝත විඥාන කියලා. ඒ උපේක්ෂා සහගත සෝත විඥානයේ කොටස් දෙකට නැවත වාරයක් අප බෙදනවා ඒ තමයි ඉෂ්ඨාරම්මන සහ අනිෂ්ඨාරම්මන වශයෙන් ඒතර ඉෂ්ඨාරම්මනයක් ඇති වෙන්නේ අපිට අහේතුක කුසල විපාකයක් සෝත විඥාන අහේතුක කුසල විපාක සෝත විඥාන සිත හටගන්නේ ඉෂ්ඨාරම්මනයක් දැකීම ඇසීමෙන් එතකොට අනිෂ්ඨාරම්මණයක් හින්දා ඒ කියන්නේ දුක් සහගත අප්‍රිය දේවල් ඇහෙනකොට එතන හටගන්න එකට අපි කියනවා ඒක අහේතුකයි අකුසල විපාක සෝත විඥානය කියලා. එතකොට ගහන විඥානයත් එහෙමයි ගහන විඥාන නාසයේ ගඳ සුවඳ දැනෙන කොටසට අපි කියනවා ගාන ප්‍රසාදය කියලා. මේ ගාන ප්‍රසාදයත් එක්ක ඒ නාසයට පැමිණෙන ගන්ධ අරමුණ අරමුණ හේතු වෙලා මේ දෙකෙහි ගැටීමෙන් ගන්ධ අරමුණ සහ ගාන ප්‍රසාදය කියන ඒ ගාන ප්‍රසාද වස්තුවේ ගැටීමෙන් ගඳ සුවඳ පිළිබඳව ඒ දැනීම් හට ගන්නවා ඒ ගඳ සුවඳ පිළිබඳ දැනීමුත් අර කලින් වගේම ඊටාම දුර්වල ස්වභාවයක නැත්නම් සියුම් ස්වභාවයක තියෙන හින්දා එතන හටගන්නේ උපේක්ෂා සහගතමයි කුසල වුණත් අකුසල වුණත් උපේක්ෂා සහගතයි විඥානයේ උපේක්ෂා සහගතයි. නමුත් ආයසරයක් අර ඉස්සෙල්ලා වගේම ස්ථාරම්මන අනිස්ථාරම්මන විදිහට බෙදෙනවා නාසයට ඒ පැමිණෙන ගන්ධ අරමුණ මිහිරි සුගන්ධ ස්වභාවයක් තියෙන එකක් නම් පැමිණෙන ගන්ධ අරමුණ මිහිරි සුගන්ධ ස්වභාවයක් තියෙන එකක් නම් ඒක ස්ථාරම්මණයක් ඒ කියන්නේ අහේතුක කුසල විපාක ගහන විඥාන සිතක් තමයි එතකොට ඒ උපදින්නේ එතකොට මේක අමෙහි දුගඳ දෙයක් නම් ඒක අහේතුක අකුසල විපාකයක් විදිහටයි සලකන්නේ. ඒකෙන්ද ඒක අහේතුක අකුසල විපාක ගාන ගාන විඥාන සිත කියලා කියනවා. ඒ වගේමයි ජීවා විඥානයත් ඒ වගේමයි යෙදෙන්නේ උපේක්ෂා සහගතයි ඒ ජීවා විඥාන සිත් දෙකම උපේක්ෂා සහගතයි. ඒ උපේක්ෂා සහගත ස්වභාවයේ තියෙන එකට ඉෂ්ට අරමුණු ලැබෙනවා නම් මිහිරි රස ලැබෙනවා නම් ඒකට කියනවා අහේතුක කුසල කියලා විපාක ඒ වගේම අනිෂ්ඨාරම්මන නම් අහේතුක අකුසල විපාකයක් විදිහටයි ඒක අපි සැලකන්නේ. ඊළඟට කාය විඥාන සිද්දක ගැන අපි හොඳින් සාකච්ඡා කරන්න ඕනේ. කාය විඥාන සිද්දේ කය කයෙහි උපදිනා සිත් කයෙහි ඇති වෙන දැනීම් ඒ කියන්නේ අපිට සීත උෂ්ණ ආදී මේ සියල්ල දැනෙන්නේ කයෙහි ඒක ඒවට කියනවා ශරීරයට හම්බෙන ස්පර්ශයන් කියලා. මේ කාය ප්‍රසාද වස්තුවට මේ ස්පර්ශ නැත්තම් පොට්ටබ්බ අරමුණ කියලා කියනවා. ස්පර්ශය කියලා කියනවා. එතකොට පඨවි තේජෝ වායෝ යන භූතයන්ගෙන් තමයි මේ අරමුණ ඇති වෙන්නේ. පඨවි තේජෝ වායෝ කියන. එතකොට පඨවි තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ ශරීරය ඒ ශරීරයම ඇසුරු කරමින් කාය ප්‍රසාද වස්තුවේහි මේ ස්පර්ශය ඒ හැපීම තදින් හැපීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පඨවි තේජෝ වායෝ කියන ඒ හැපීම අර වගේ සියුම් හැපීමක් විදිහට නෙවෙයි සලකන්නේ. ඒ හැපීම හරියට නිකන් කිනිහිරක් උඩ පුළුන් රොදක් තියලා ඒ කිනිහිරකින් තරනකොට පුලුංරොද අභිබවා ඒ දැනීම දැනෙනවා වගේ කියලා අභිධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. අන්න ඒ වගේ පඨවිය, තේජෝ සහ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදුණු මේ ශරීරය ඇසුරු කරගෙන පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රයෙන් ඒ ඒ ඒ භූත රූප තුන මූලික වෙලා තමයි මේ ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. එතකොට ඒක රළු ස්පර්ශයක්, ඒක ඝන ස්පර්ශයක්. ඒකින්ද ඒකෙන් ඇති වෙන විඥාණය සුඛ සහගත සහ දුක්ඛ සහගත කියලා යෙදෙන ඒක උපේක්ෂා සහගත කියලා නෙවෙයි සුඛ සහ දුක් වෙනවා. එතකොට මු르දු මිහිරි ස්පර්ශයක් නම් ඒ කාය විඥානය සුඛ සහගතයි කියලා ඉගන්නේ. එතකොට ඒ සුඛ සහගත කාය විඥානය හේතු වෙන්න අපි දන්නවා සුඛ සහගත කාය විඥානයක් ඇති වෙන්න හේතු වෙන්නේ කුසල විපාකයක් විදිහටයි ඒක අපිට ලැබෙන්නේ. එතකොට අමිහිරි රළු ස්පර්ශයක් නම් අමිහිරි රළු අපහසු ස්පර්ශයක් නම් ඒ ස්පර්ශය ඇති ඇතිවීමත් එක්ක කාය විඥානය දුක්ඛ සහගත වෙනවා. ඒතරේ දුක්ඛ සාගත කාය විඥානයක් ඇති වෙන්න හේතු වෙන්නේ අකුසල විපාක සිතක්. ඉතින් ඒකෙන්ද ඒකට කියනවා අකුසල විපාක කාය විඥානය කියලා. අර සුඛ සහගත නැත්නම් මිහිරි අරමුණක් නම් ඇති උනේ ඒකට කියනවා සුඛ සහගත කාය විඥානය කියලා මේ විපාක ඒක කුසල විපාකයක් නිසා හටගන්නේ. ඉතින් ඒ විදිහට තමයි කාය විඥාන සිද්දෙක උපදින්නේ. ඊළඟට එතකොට දැන් අපි දෙපස් විඥානය ගැනම කතා කරා. ඊළඟට අපි දන්නවා සම්පටිච්ඡන සිත් දෙකයි මේ මේ මේ ඔක්කොම දේවල් කතා කරනකොට සම්පටිච්ඡන සිත් දෙකක් තියෙනවා. මේක ගැන අපි කතා කරනකොට චක්කුසූත ගාහන ජීවයා කාය කියන මේ පසිදුරන්ගෙන් මේ ඉන්ද්‍රයන්ගෙන් අපි ලබා ගන්න අරමුණු තියෙනවා. ඒ අරමුණ පිළිගන්නා සිතට කියනවා අපි ඒ ගැන ඔයිට කලින් අපි විස්තර කරලා තියෙනවා සම්පටිච්ඡන කියන්නේ මොකද්ද කියලා. නමුත් ඒ අරමුණ පිළිගන්නා ආකාරයට උපදනා වූ සිතට කියනවා සම්පටිච්ඡන සිත කියලා. එතකොට ඇහැට රූපයක් අරමුණු වුණාට පස්සේ හරියට නිකන් රූපයක් මම රූපයක් දැක්කා වගේ ඒ දැක්ක රූපය පිළිගන්නා වූ සිත තමයි සම්පටිච්ඡන සිත කියලා කියන්නේ. එතකොට ඒ සිතෙන් අරමුණේ පිළිගැනීම විතරක් සිද්ධ කරන හින්දා ඒ කියන්නේ හරියට කවුද කියලා අඳුරගන්න ඇත්තටමත් ඒ පිළිගැනීම කියන එක හරියම හොඳ උදාහරණයක් තියෙනවා මේ අපි හිතමු ඉන්නවා කියලා කාර්යාලයක පිළිගැනීමේ නිර්ධාරණයක්. එතකොට මේ එන පුද්ගලයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා අපි හිතමුකෝ මේ කාර්යාලයට එන්න කියලා තියෙනවා පක්ෂ විපක්ෂ දෙපැත්තකින් කට්ටියකට එන්න කියලා තියෙනවා මොන හරි කාරණාවකට පක්ෂ සහ විපක්ෂ දෙක දැන් අපි පක්ෂ කියන්නේ අපි කැමති ඒ කාර්යාලයේ ඉන්න අයට පක්ෂ වෙන කට්ටිය සහ විපක්ෂ වෙන කට්ටිය කොටම එන්න කියලා තියෙනවා. එතකොට පිළිගැනීමේ නිලධාරියාට සිද්ධ කරන්න තියෙන්නේ පිළිගැනීම. එතකොට එයා මේ පක්ෂ කෙනෙක්ද විපක්ෂ කෙනෙක්ද කියලා කිසිම දෙයක් බල බල ඉන්නේ නැහැ. එන කෙනාව පිළිගන්නවා පිළි අරගෙන ඇතුළට යන්න ඇතුළට යන්න ඇතුළට යන්න කියලා කියනවා. ඒ ගියාට පස්සේ තමයි ඉති රාජකාරිය තියෙන්නේ. ඒ වගේ මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණ පිළිගන්නවා වාගේ යෙදෙන සිත් වේලියක් තියෙනවා. ඒවා ඒකින්ද දුක් සහගත හෝ සුඛ සහගත වෙන්නේ නැහැ. ඒවා උපේක්ෂා සහගතමයි වෙන්නේ. ඒ මොකද ඒ තමයි සම්පටිච්ඡන සිතේ ස්වභාවය පිළිගන්න ගතිය තියෙන්නේ. ඒකින්ද නමුත් මෙතන මේ පිළිගැනීමට යෙදුනේ දැන් බලන්න පක්ෂ මිනිස්සු ආවේ අපේ වාසනාවට කියලා අපි කියනවා. විපක්ෂ මිනිස්සු මෙතෙන්ට ආවේ අපේ අවාසනාවට කියනවා. ඒ වගේ නමුත් පිළිගැනීමේ කෙනා කරන්නේ පිළිගැනීමේ වැඩේ. ඒ වගේ ඉෂ්ඨාරම්මණයක් නම් ඒක කුසල විපාකයක් හින්දා ඇති වුණා කියලා. අරිෂ්ඨාරම්මණයක් නම් ඒක අකුසල විපාකයක් නිසා ඇති වුණා. නමුත් මේවා උපේක්ෂා සහගතයි මේ සිත් දෙකම නමුත් කුසල විපා කුස ස්ථාරම්මණයක් හින්දා ඇතිවෙච්ච උපේක්ෂා සහගත සිතක් නම් ඒක කුසල විපාකයක්. අනිෂ්ඨාරම්මණයක් හේතුවෙන් ඇති වුණා වූ සම්පටිච්ඡන සිතක් නම් ඒක අකුසල විපාකයක්. ඉෂ්ඨාරම්මණයක් හින්දා ඇති වුණ සම්පටිච්ඡන සිතක් නම් ඒක කුසල විපාකයක් වෙනවා. අනිෂ්ඨාරම්මණයක් හින්දා ඇති වෙන සම්පටිච්ඡන සිතක් නම් ඒක අකුසල ක්‍රියාවක් අකුසල විපාකයක් විදිහටයි සලකන්නේ. ඉතින් එතකොට එහෙනම් ඒ සම්පටිච්ඡන සිත් කියන ඒවා පැහැදිලිවම උපේක්ෂා සහගතයි ඒ සිත් දෙකම. එතකොට දැන් දෙපස් විඥානයත් එක්ක අපි කතා කරා. එතකොට එතන 10යි. ඊට පස්සේ සම්පටිච්ඡන සිත් දෙකක් පිළිබඳ කතා කරා. ඒ උපේක්ෂා සහගතයි. එතකොට මේ හැම එකක්ම ස්ථාරම්මන අනිස්ථාරම්මන අනුව වෙනස් වෙන බව පේනවා. කුසල සහ විපාක කුසල විපාක සහ අකුසල විපාක පැත්තට වැටෙන්නේ අන්න ඒ ඉෂ්ට සහ අනිෂ්ට වෙන විදිහටයි. එතකොට කුසල මම ආය ආය මේවා කියන්නේ මතක තියෙන්න ඕනේ හින්දා කුසල විපාක පැත්තට වැටෙනකොට කාය විඥාණය සුඛ වෙනවා. අකුසල විපාක පැත්තට වැටෙනකොට කාය විඥාණය දුක් වෙනවා. දැනට අපි කතා කරපු අනිත් ඔක්කොම උපේක්ෂා සහගතයි. එතකොට කුසල අකුසල වෙන්නේ ස්ථාරම්මන අනිස්ථාරම්මන ભેදයෙන්. හොඳයි දැන් එතකොට සම්තිරණ සිත් තුනක් ගැන අපි කතා කරා. උපේක්ෂා සහගත දෙකයි, සෝමනස්ස සහගත එකයි. කුසල සහ අකුසල පැත්තෙන් උපේක්ෂා සහගත දෙකක් කියන්නේ කුසල විපාක සහ අකුසල විපාක වශයෙන් එන දෙක සහ කුසල විපාක පැත්තෙන් තියෙන සෝමනස්ස සහගත සිතක්. එතකොට ඒක පිළිබඳව අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් සම්තිරණ කියන්නේ මොකද්ද කියලා මේ පංචේන්ද්‍රයන්ගෙන් ලබා ගන්නා අරමුණ පිළිගන්නේ සම්පටිච්ඡන සිත. ඒ සම්පටිච්ඡන සිතෙන් පිළිගත්ත අරමුණ කොයි වගේද කියලා විමසලා පරීක්ෂා කරලා බලන්නේ සම්තිරණ සිත. අන්න බලන්න අපි දැන් අර කාර්යාලය ගැන ආයතරයක් අපි යොමු කරමු අවධානය. කාර්යාලයක් ගැන අපි හිතුවොත් එහෙම දැන් ඒ කියන මධ්‍යස්ථානයකට ඒ මධ්‍යස්ථානයට යම් තීරණයක් ගැනීම සඳහා පක්ෂ විපක්ෂ දෙගොල්ලම එනවා. එතකොට පක්ෂ විපක්ෂ දෙගොල්ලම එනකොට ඒ එන කෙනා අරගෙන පිළිගැනීම සිද්ධ කරනවා. දැන් පක්ෂ කට්ටිය එන්නේ අපේ වාසනාවට. ආ එහෙනම් ඒක කුසල විපාකයක් වගේ හරියට නිකන්. විපක්ෂ කට්ටිය එන්නේ අපේ අවාසනාවට. එහෙනම් ඒක අකුසල විපාකයක් වගේ හරියට නිකන්. එහෙනම් අර පසින්දුරංගෙන් ගන්නකොට ඒ කුසල විපාක සහ අකුසල විපාක ඇති වෙන ස්ථාරම්මන අනිස්ථාරම්මන විදිහට. ඊළඟට මේ කට්ටිය කවුරු ආවත් කමක් නැහැ පිළිගැනීමේ නිලධාරියලා තියෙන පිළිගැනීමේ කටයුතු කරන්න. එහෙනම් ඒ පිළිගැනීමේ නිලධාරියට පිළිගැනීමේ කටයුත්ත නම් කරන් තියෙන සම්පටිච්ඡන සිත පිළිගැනීමේ කටයුත්ත විතරයි කරන්නේ. එතන උපේක්ෂා සහගත. එයාගේ මේ විමසීමක් නැහැ. උපේක්ෂා සහගත වුණාට එතන කුසල අකුසල වෙන්නේ මොකද්ද? ඉෂ්ඨාරම්මණයක් නම් හින්දා ඇති වෙන හිතක් නම් පිළිගන්න උනේ ඒක කුසල සහගත කුසල විපාක ක්‍රියාවක් වෙනවා අනිෂ්ඨාරම්මණය නම් අකුසල විපාක ක්‍රියාවක් වෙනවා නමුත් මේක උපේක්ෂා සහගතයි නමුත් මේ සම්පටිච්ඡන සිතෙන් පිළිගත්තා වූ සිතෙහි අපි කිව්වා ඒ අරමුණ ඒ පිළිගත් ඒ අරමුණ කොහොම එකක්ද කියලා විමසලා පරීක්ෂා කරන සිතට සංකීර්ණ සිත කියනවා කියලා. ඒ කියන්නේ හැකරණාසය ආදීන් ලබාගත්තේ අරමුණු සම්පටිච්ඡනසිත පිළිගෙන ඊට පස්සේ ඒ ඒ හොඳ නොහොඳ විමසා තීරණය කරනවා වාගේ දෙයක් තමයි මේ සම්පීර්ණ සිතෙන් වෙන්නේ. එතකොට අනිෂ්ඨ අරමුණු විමසා බැලීමේදී ඇති වෙන්නේ අකුසල විපාක සම්පීර්ණ සිත. ඉෂ්ඨ අරමුණු විමසා බැලීමේදී ඇති වෙන්නේ කුසල විපාක සම්පීර්ණ සිත. එතකොට එහෙනම් අන්න අකුසල කුසල විදිහට මේක බෙදෙන්නේ ඒ අරමුණේ ස්වභාවය අනුව ඉෂ්ඨ අරමුණක් නම් කුසල විපාක අනිෂ්ඨ අරමුණක් නම් අකුසල විපාක. එතකොට මේ කියන ඉෂ්ඨ අරමුණ මධ්‍යස්ත සහ ඉෂ්ඨ අරමුණ අපිට කොටස් දෙකකට බෙදන සාමාන්‍ය මධ්‍යස්ත කැමැති අරමුණ සහ ඉතාමත්ම කැමැති අරමුණ කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒකට කියනවා අති ඉෂ්ඨ අරමුණ කියලා. හුඟක්ම ප්‍රබල වශයෙන්ම කැමැති අරමුණු. එතකොට මධ්‍යස්ථ ඉෂ්ට අරමුණ විමසා බලනකොට සිත උපේක්ෂා සහගත වෙනවා. අර ඊ타ත්ම ප්‍රබල අරමුණු විමසා බලනකොට සිත දෝමනස්ස සහගත වෙනවා. ඒකින්ද කුසල විපාක සම්තිර්ණ සිත් දෙක කුසල විපාක සම්තිර්ණ සිත් දෙකක් බවට පත් වෙනවා. ඒ තමයි එකක් උපේක්ෂා සහගත අනිත් එක සෝමනස්ස සහගත. එතකොට දැන් එහෙමනම් අපි සිත් 15 ගැනම සාකච්ඡා කරා. මේ සිත් 15 එතකොට කොටස් දෙකකටයි බෙදෙන්නේ අකුසල විපාක සහ කුසල විපාක කියලා. නැවත මේවා අපි සංසන්දනාත්මකව බැලුවොත් එහෙම අකුසල විපාක සිත්වල තියෙන වෙනස තමයි කාය විඥාන සිත දුක්ඛ සහගතයි. එතකොට කුසල විපාක සිත්වල තියෙන්නේ කාය විඥාන සිත සුඛ සහගතයි. එතෙන්ට එනකම්ම චක්කුසෝත ගහන දිව්‍යා කියන ඒවා ඔක්කොම කුසල විපාක අකුසල විපාක ඔක්කොගේම උපේක්ෂා සහගතයි. ඊළඟට අකුසල විපාකකේ සම්තිරණ සිත් දෙකක් තියෙනවා. කුසල විපාක පැත්ත ගත්තොත් සම්තිරණ සිත් සම්තිරණ සිත් දෙකෙන් සම්තිරණ සිත් තුනක් තියෙනවා. එකක් උපේක්ෂා සහගතයි. අනිත් එක කුසල විපාක පැත්තෙන් සම්පීර්ණ සිත් දෙකයි අකුසල විපාක පැත්තෙන් සම්පීර්ණ සිත් එකයි ඒක උපේක්ෂා සහගතයි කුසල විපාක වල සම්පීර්ණ සිත් දෙකයි එකක් සෝමනස් සහගතයි අනිත් එක උපේක්ෂා සහගතයි එතකොට අපිට අරමුණ මධ්‍යස්ථ වෙනකොට තමයි ඒක උපේක්ෂා සහගත වෙන්නේ නැත්තම් අරමුණ අති ඉෂ්ඨ අරමුණක් වෙනකොට ඒක සෝමනස්ස සහගත වෙනවා දැන් ආයෙ බලන්න කුසල විපාක වශයෙන් ඇතිවෙන විඥාන පළවෙනි චක්කුසෝත ගහන දිව්‍යා කියන හතරම උපේක්ෂා සහගතයි. අකුසල විපාක පැත්තෙන් ඇතිවෙන විඥාන චක්කුසෝත ගහන දිව්‍යා කියන ඒවා උපේක්ෂා සහගතයි. කුසල විපාක පැත්තෙන් ඇතිවෙන කාය විඥානය සුඛ සහගතයි. අකුසල විපාක නිසා අකුසල විපාක විදිහට ඇතිවෙන කාය විඥානය දුක්ඛ සහගතයි. ඊළඟට සම්පටිච්ඡන සිත් දෙකයි දෙපැත්තෙම කුසල සහ අකුසල දෙපැත්තෙම මේ දෙකම උපේක්ෂා සහගතයි. සම්පීර්ණ සිත් එකයි තියෙන්නේ අකුසල විපාකවලදී සම්පීර්ණ සිත් දෙකක් තියෙනවා කුසල විපාකවලදී. එතකොට ඒ දෙක එකක් සෝමනස් සහගතයි අනිත් එක උපේක්ෂා සහගතයි. අතර බලන්න දැන් මතක තියාගන්න ලේසි අකුසල පැත්තේ සිත් හත මොනවද? විඥාන පහයි සම්පටිච්ඡන සිතයි සම්තිරණ සිතයි. හොඳට මතක තියාගන්න ඒක මම නැවත නැවත කියන්නේ විඥාන පහයි සම්පටිච්ඡන සිතයි සම්තිරණ සිතයි. එතකොට ඒකේ කාය විඥානයේ විතරක් දුක්ඛ සාගතයි. එච්චරයි. එතකොට සිත් හතයි. කොහොමද හත? 5යි 2යි 7යි. කාය විඥානයේ විතරක් දුක්ඛ සාගතයි. ඔන්න මතක තියාගත්ත හැකි. කුසල විපාක පැත්තෙන් එනකොට විඥාන 5යි කාය විඥානයේ සුඛ සහගතයි සම්පටිච්ඡන සිත උපේක්ෂා සහගතයි සම්පීර්ණ සිත් දෙකයි අර වගේමයි ඉස්සල වගේමයි මොකුත් අමතර දෙයක් නැහැ සෝමනස්ස සහගත සම්පීර්ණ සිතක් තියෙනවා සෝමනස්ස සහගත සම්පීර්ණ සිතක් තියෙනවා අර්ථ වැඩි ඒකයි 8ක් වෙන්නේ එතකොට මේ හැම තැනකදීම අනිත් ඔක්කොම සිත් උපේක්ෂා සහගතයි කාය විඥාන විතරක් මේ දෙකේදී අකුසල විපාක වෙනකොට දුක සහගතයි කුසල විපාක කරනකොට සුඛ සහගතයි. මතක තියාගන්න ලේසි. ආය මම කියනවා විඥාන පහයි දෙකේම විඥාන පහ පහ තියෙන්නේ. කාය විඥාන කාය විඥාන විතරක් සුඛ සහ දුක්ඛ සහගත වෙනවා. ඊළඟට අනිත් හැම සිතක්ම උපේක්ෂා සහගතයි. අන්තිමට කුසල පැත්තේ විතරක් සම්තිරණ සිත සෝමනස්ස සහගත තව සම්තිරණ සිතක් තියෙනවා. එතකොට එතන 8ක් වෙනවා. එතකොට 8යි 7යි 15ක් වෙනවා. එතකොට අපිට ඒක පසුව සාකච්ඡා කරන්න පුළුවන් ඔය සම්පීර්ණ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය ඔය නමුත් මෙතෙන්දී ඒක මතක් කරන්න ඕනකමක් තියෙනවා මේ සම්පීර්ණ සිත් දෙකක් තියෙනවා ඒයින් ප්‍රධාන වෙන කටයුත්ත ඒ හොඳ නරක විමසීම විතරක් නෙවෙයි පටිසන්ධි කෘත්‍ය සිද්ධ කරන්නේත් යම් කිසි දවසක ඔන්න ඒකෙන් සම්පීර්ණ සිතේ එතකොට මේ අකුසල් සිත් වලින් අපි හොඳින් තේරුම් ගන්න ඕනේ මේ මේ අකුසල් සිත් සහ කුසල් සිත් වල විපාක වශයෙන් තමයි මේවා ලැබෙන්නේ. ඒකයි මේවට අපි අහේතුක කියලා කියන්නේ. අහේතුල අහේතුක අකුසල විපාක කුසල විපාක කියලා අපි සඳහන් කරේ. අහේතුක කියලා කිව්වේ ලෝභ දේශ මොහ අලෝභ අධේශ අමෝහ කියන ඒවා යෙදෙන්නේ නැති හින්දා එතකොට ඒ ප්‍රතිසන්දි විපාකයේ සිද්ධ වෙන හැටි ආකාරය ගැන අපි පසුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමක් කරනවා අද දවසේ අපි කතා කරපු කාරණා තුල දැන් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ අහේතුක ක්‍රියාසිට තුන ගැන කතා කරපුවාම අහේතුක සිද්ධාහට පිළිබඳව ඉවර කරගන්න පුළුවන්කම තියෙනවා. අහේතුක අහේතුක ක්‍රියාසිත කියන්නේ උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජනසිත උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජනසිත සහ සෝමනස්ස සහගත හසිතුපාද සිත කියන ඒවා තමයි මේ අහේතුක ක්‍රියාසිත කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ පිළිබඳව අපි යම් කිසි විස්තරයක් සාකච්ඡා කරන්න ඕනේ. ඒ සඳහා දැන් අපිට තියෙන කාලය නෙවෙයි ඒකින්ද අපි ඊළඟ දවසේදී අපිට තියෙන හේතුක ක්‍රියාසිට තුන ගැන සාකච්ඡා කරන්න. ඉතින් මේ අද දවසේ කතා කරපු දේවල් අපි කතා කරේ කොතනද කියලා බලමු. සිත් 121යි. ඒ සිත් 121 කොටස් හතරකට බෙදෙනවා මූලික වශයෙන් කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර කියලා. කාමාවචර සිත් ආයතරයක් කොටස් තුනකට බෙදෙනවා අකුසල, අහේතුක සහ සෝබන කියලා. අකුසල අහේතුක කියන තැන තියෙන සිත් අකුසල විපාක, කුසල විපාක සහ ක්‍රියා වශයෙන් තුනකට බෙදලා තියෙනවා. අන්න ඒ බෙදලා තියෙන තුනකට බෙදලා තියෙන එකේ තියෙන සිත් 18ක්. එතකොට කුසල විපාක අකුසල විපාක 7යි, කුසල විපාක 8යි, ක්‍රියාසිත 3යි. මේකෙන් අකුසල විපාක සහ කුසල විපාක පිළිබඳවයි අද අපි අද දවසේ සාකච්ඡා කරේ. ඉතින් මේ පිළිබඳව දැන් අපිට අර සටහනේ හොඳට අපේ හිතේ ඇඳිලා තියෙන්න ඕන සතහන් මේ කොතනද අපි කතා කරේ. කාමාවචර පැත්තේ තුනකට බෙදුනා එකක් අකුසල සිත් අනිත් එක විපාක සිත් සහ මේ අකුසල සිත් අහේතුක සිත් සහ ශෝබන සිත් කියලා. එතකොට අකුසල අහේතුක සිත් වල කුසල කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා. කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා. අන්න ඒකේ කුසල විපාක සහ අකුසල විපාක තමයි දැන් අපි සාකච්ඡා කරේ. ඉතින් මේ පිළිබඳ නැවත හිමින් හිතලා බලන්න ඒ ඒ හිත වැටෙන තැන හොඳට මතක තියා ගැනීමෙන් තමයි කොයි කොයි තැනටද වැටෙන්නේ කියලා මතක තියා ගැනීමෙන් තමයි අපිට මේ ඉදිරියේදී චිත්තචෛතසිකයන්ගේ සංප්‍රයෝගයන් කතා කරද්දී මේවා හොඳට මනසින් නැගිලා එකපාරටම එන්න ඕනේ. ඉතින් ඒ කතා කරන දවස වෙනකොට දැන් අපි ඊට පස්සේ අපිට තියෙනවා සෝබන සිත් ගැන කතා කරන්න. ඒ ඒ මේ ටික ඉවර කරලා ඒ කතා කරන අවස්ථාව එනකොට අපිට හැම වෙලෙම ඒ හොඳට පුහුණු කරලා ඒ සතියේදී හැම වෙලෙම ඕනම සිතක් කියලා කියද්දි මෙන්න මෙතන මේ මෙන්න මෙතනයි මේ සිත මෙන්න මෙතනයි මේ සිත මෙන්න මෙතනයි මේ සිත කියලා අපේ මනසින් නැగిලා එන්න ඕන අන්න එහෙම නැగిලා එන අවස්ථාවක් ඒ අවස්ථාව සකස් කරගත්තොත් තමයි මම අර කියන්නේ අභිධර්ම භාෂාව තේරෙනවා කියලා. අභිධර්ම භාෂාව තේරුණොත් තමයි ඒ එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකින්ද ටිකක් ඌමනාවෙන් පොත්පත් හොයාගෙන රේරුකාණ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ ඒ පොත් පරිශීලනය කරන්න පුළුවන්. ඉතින් එහෙම කටයුතු කරලා උනන්දුයෙන් මේ කටයුතු කරන්න බලන්න ලොකු හැඟීමක් අද දවසේ උපදින්න ඇති කියලා මම හිතනවා අර ක්‍රියාවන් පිළිබඳව අකුසල විපාක සහ කුසල විපාක හින්දා තමයි ඉෂ්ඨාරම්මන අනිෂ්ඨාරම්මන ලැබෙන්නේ. ඉතින් අද දවසේ මේ සඳහා මේ අභිධර්ම දැනුම ඔබ වෙත අරගෙන ඉඳ අපිට උදව් උපකාර කරේ දායකත්වය ලැබපු ඒ පින්වන්ත පිරිස්. ඉතින් ඒ අය වෙනුවෙන් අපි පුණ්‍යනුම වන්දනා කරමු. ඒ හැම දිනාටම උතුම් ධර්මාභෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති